ටර්මිනේෂන් කැන්සල් කියලා ලෙටර් එක දුන්නේ නැත්නම් මෙතන ඉන්න 10 15 දෙනෙක්වත් හෙට අත් වෙනකොට මැරේ. යහපාලනය කියන්නේ යහපාලනය මොකද්ද කියලා එතකොට මුළු රටේම මිනිස්සු දැනගනි. මාස 3ක් ඇතුළත යහපාලනය ඉවර කරන්න ඕමනාවක් තියෙනවා නම් මේ දේ කරන්න නැත්නම් මේ ප්‍රශ්නේ විසඳලා අපිට සාධාරණයක් ඉල්ලන්න කරලා දෙන්න කිව්වම් ගරු ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. හබීබ් හෂීම් මැතිතුමාට මේක නතර කරන්න කියලා කියන ගරු ජනාධිපතිතුමනි. ඔබතුමාගේ යහපාලනයේ නාමයෙන් අපි ඉල්ලන්නේ එච්චරයි. මේ මෙතන ඉන්න මා සාසනක් පරිගත්තු ආර්ඩියකේ 162ක සේවක පිරිසක් මෙතන එක එක තනතුරු වල ඉන්නවා කලමනාකාර සහකාර ඩ්‍රයිවර්ස්ලා හයිවේ එකේ ටෙලර්ස්ලා ආර්යලා ඉංජිනේර්ස්ලා ඔෆිසර්ස්ලා ඒ හැමෝගම රස්සාව තමයි එළියට දාලා තියෙන්නේ අපි කබීර් හෂීම් මැතිතුමාගෙන් අහන්නේ ඇයි අපිට මුණ දෙන්නේ නැත්තේ ඇයි අපිත් එක්ක කතා කරන්නේ නැත්තේ පෝස්ට් එකේ සර් අපි දැන් කියනවා සුදුසුකම් තියෙද කියලා බලන්න තව එකක් සර් තව අපි ආර්ඩියක ඇතුළේ සේවය කරන්නට කියනවා ඔක්තෝබර් 21 හදනවා ඔයාලටත් එළියට එන්න වෙනවා ඔයාලත් අපිට මේ දෙයට උදව් කරන්න අපි මේ දේ මෙතන නැත්තොත් ඔයාලයි අපි දෙගොල්ලෝ රස්තාවේ අපි අදාගත එකෙන් තීරණය වෙයි නැත්තම් තව 200 300ක් එළියදම ඉන්නවා ඒක හදනවා තව දෙයක් 160 දෙයක් එළියට දාලා කබීර රෂී රමතුමාගේ මිනිස්සු 100 200කට කිට්ටු වෙන නම්බරේ බඩ පාරක ලියුම් ගාලා තියෙනවා